බාර අරගෙන කටයුතු කරන්නේ ඉතින් මේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනේ අපි මේ දේශනාව ආරම්භ කරනවා. පින්නතුනේ අද ධර්ම දේශනාව සඳහා මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මේඝය සූත්‍රය. පින්නතුල මේ සූත්‍ර දේශනාව අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වාලිකා කියන ප්‍රදේශයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ සමග වැඩ හිටියා මේගිය කියන ස්වාමීන් වහන්සේ නමක්. දවසක් මේගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මං හැමදාම පින්න පාත යන්නේ ළඟම තියෙන ගමට. මම කැමති මේ ගමෙන් එහා පැත්තේ තියෙන ජන්තු කියන ගමට පින්න පාතේ වඩින්න. බුදුරජාණන් වහන්සේ වදාළ එකට ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති නම් මේ ජන්තු ගමට පින්න පාතේ වඩින්න. මේකේ හාමුදුරු මේ ගමට පින්න පාත ගිහිල්ලා පින්න පාත කරගෙන ආපහු වෙනකොට දැක්ක ලස්සන අඹ වනයක් තියෙනවා. මේකේ හාමුදුරන්ට හිතන පොඩ්ඩක් ගොඩ වෙන්න ඕන කියලා. උන්වහන්සේ මේ අඹ අනේට ගොඩ වුණා. ලස්සන තනක්. මනරම් තනක්. උන්වහන්සේ මේ වත් ටිකක් එහාට මෙහාට වැඩම කළාම දැක්කා මේ වත්තට පහලින් ගලාගෙන යන ලස්සන ගඟක්. නිල් පාට වතුර ඒ ගඟේ නම කිමිකලා ගඟ. දැන් මෙහෙම කියනකොට අපේ පින්නතුන්ලාට චිත්‍රයක් මැවලා පේන්නත් පුළුවන්. මේ ආම්දුරන්ට හිතුණා මෙතන කොච්චර හොඳයිද භාවනා කරන්න. මම භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන මේ ස්ථානෙට එනවා භාවනා කරන්න. එහෙම හිතලා පුදුරජානන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා ස්වාමීනි මං අද ලස්සන තැනක් දැක්කා. මනරන්තනක් දැක්කා. මම එතනට භාවනා කරන්න යන්න කැමතියි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා යන්න එපා කිව්වා. නමුත් මේකේ හාමුදුරුවෝ බාර ගන්න කැමති වුණේ නැහැ. නැවතත් කියවනේ ස්වාමිනී මට යන්න දෙන්න. දෙවෙනි වතාවේ ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවේ මේ ගිහාම්දුරවිල කියන භාගතුන් වහන්සේ ඔබ වහන්සේ නම් මේ භයානක සසරින් එතර වෙලානේ ඉන්නේ මම එහෙම නෙවෙයි. මම කෙලෙස් සහිත පුජ්‍යලේ. මට යන්න ඉඩ දෙන්න කිව්වා. ඒ විලාය බුදුරජාණන් වහන්සේ වදාළා යාට යන්න ඕන නම් යන්න කිව්වා. ඉතින් මේ ගිහාම්තුරු බුදුරජාණන් වහන්සේට වැඳලා අරඹවණේට ගියා භාවනා කරා. ගිහිල්ලා ලස්සනම ගහක් යට පත්කරේ දාලා වාඩි වුණා භාවනා කරා. අනේ භාවනා කරන්න පටන් ගත්තට මොකද මේ ගිය හාමුදුරන්ට මහා භයානක විතර්කෙන්න ගත්තා. කියන්නේ කාමෙන් සිත් වෙහිලා ගියා. ඒ ටික වෙලාවක් යනකොට ඒක දුරු කරගන්නට දේශය ඇති වෙනවා. දැන් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා පොඩින් සිත් පිළිලා. මේගේ හාමුදුරු බැලුවා කාර්යන වැඩක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට නැවත වැඩම කළා. වැඩම කළා මතක් කළා භාගතුන් වහන්සේ මම බොහෝම ශ්‍රද්ධාවෙන් මහානච්ච කෙනෙක්. නිවන් දකින්නමයි මහාන උනේ. ඉතින් මම මේ විදිහට භාවනා කරන්න පටන් ගත්තා. නමුත් මට හිතා ගන්න බැරි විදිහට නරක විතර්ක මගේ හිත විතර්ක වලින් මගේ හිත වෙලා ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කිය නිවන් දකින්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඇත්තටම ඒක අපි තේරුම් ගන්න ඕන වෙනතුනේ අද කාලේ මේ නිවන කියන එක බොහොම සැහැල්ලුවට නිකන් විහිළුවක් වඩ පත් වෙලා තියෙනවා. මොන මොනවා හරි කියමින් නිවන පෙන්නනවා. හරීම වැරදි. නිවන කියලා කියන්නේ මහා ගහම්බීර දෙයක්. ඉතින් මේ වෙලාවේ මේගේ හාමුදුරුවෝ මේගේ හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ මේගිය නිවන් දකින්නට කැමති කෙනෙක් මුදින්ම කරුණු පහකින් මෝරන්න කරුණු පහකින් මෝරලා කරුණු හතරක් දිනු කරන්න ඕන. මොකද්ද කරන්න ඕනේ? කරුණු පහකින් මෝරලා කර්ම හතරක් දිනු කරන්න ඕන. ඔක තමයි වැඩ පිළිවෙල. එහෙනම් අද දේශනාව මෝරන්න ඕන කරුණු පහ ඉගෙනගෙන දිනු කරන්න ඕන කරුණු පහ දිනු කර ගන්න ආකාරය තමයි අද මේ දේශනාවේ මම කියලා දෙන්නේ. ඇත්තට මේ දේශනාව සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වාම ඇදලා යන උතුම් දේශනාවක්. මේකයි මේක හරි වැදගත් වන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන මුලින්ම කරුණු පහකින් මෝරන්න ඕනේ මුලින්ම. මොනවද ඒ කරුණු පහ? කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්න ඕන. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්න ඕන. පින්නතුනේ දැන් මේ පින්නතුල්ලා ඕනතරම් බලහන අය කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන ඇතිවෙන්න අහලා තියෙනවා. ඇතිවෙන්න ඇහුවට කමන්නේ නැහැ. අදත් අහන්න. ඒකත් අහන්න. හැමදාටම කල්යාණ මිත්‍රයා ගැන අහන්න. ඇයි මං එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දිනකට දෙවතාවක් සුගතෝ වාදයේ දේශනා කරන වෙලාවේ දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ කියලා මතක් කරා. බුදු කෙනෙක් දවතර දෙවතාවක් මේක මතක් කළා නම් අපි කොච්චර මතක් කරන්න ඕද? බුදුරජාණන් වහන්සේ මේ සුගතෝ වාදයේ වදාළ ශරියොත් මොගලන් ආනන්ද කාශ්‍යප වැනි මහා සංඝ තලයේ අපි වගේ මන්ද ප්‍රඥාවක් තියෙන අයට මේක කොච්චර ඇහෙන්න ඕනද කියලා පින්නතර කල්පනා කරලා බලන්න. එහෙමනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් අපිට වටින දෙයක් නැහැ. සෝතාපට්ටි අංග වලක් තියෙන පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කියන්නේ අපේ පැරණි උදා ඉඳලාම පින්කමක් කරනකොට ප්‍රාර්ථනා කළේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. සතං සමාගමෝ හොතු යාම නිබ්බානපත්තිය. මොන පුංචි පින්කම කළත් කල්යාණ මිත්‍ර සම්පත්තිය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මොකද ඒක නැතුව අපට ගමනක් නැහැ. එහෙමනම් මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය අපි පොඩ්ඩක් තේරුම් ගන්න එක වටිනවා. පින්නතුර අහලා තියෙනවා. අසත්පුරුෂ වදුකා සූත්‍රය. අසත්පුරුෂ වදුකා සූත්‍රේ මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයත් අසත්පුරුෂයාගේ ස්වභාවයත් පැහැදිලි කරලා තියෙනවා. මුලින්ම අසත්පුරුෂයාගේ ස්වභාවය පෙන්නනවා මහන්නේ අසත්පුරුෂයාගේ ලක්ෂණ තමයි නිතරම අනුගේ අකුණ කතා කරනවා. මේ මිනිස්සු ඉන්නවා නේද? කොච්චරවත් අනුන්ගේ අගුණමයි කියන්නේ. එහෙම මිනිස්සු ඕනතරම් මේ සමාජයේ ඉන්නවා. නිතරම අනුන්ගේ අගුණ කතා කරනවා. ඊළඟට අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කවුරු හරි ඇහුවොත් අගුණයක් පිළිබඳ උඩ පැන පැන තියෙන අගුණ කතා කරන්න කැමති. අහවල් කෙනා මෙහෙම වැරදක් කරන කෙනෙක් නේද කියලා කිව්වොත් ඊට වඩා දෙයක් උඩ පැන පැන වැරදි කතා කරනවා. ඊළඟට අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කිසිම මොහොතක කෙනෙකුගේ ගුණයක් නම් කතා කරන්නේ. ගුණ කියන්නේ. ඒක හැටි. ඇහුවොත් කවුරු හරි අහවල් කෙනා හරි හොඳයි නේද? අහවල් ස්වාමීන් වහන්සේ හරි සිල්වත් නේද? මොන හරි දෙයක් කිව්වොත් එයා කියන්නේ ඕවා ඉතින් අපිට ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනේ. කොහොම ඉන්න අය තමයි අන්තිමට භයානක කියලා අර ගුණේ කොහොම හරි වළක්වන. ඒ අසත්පුරුෂ ලක්ෂණ. එතකොට අසත්පුරුෂයාගේ ස්වභාවයෙන් කාටත් පැහැදිලි මොනම හේතුවක් නිසාවත් කෙනෙකුගේ ගුණයක් කතා කරන්නේ කතා කරන්නේම අකුඩ. එහෙමයි ඉන්නවා නම් අදටත් ඒ සත්පුරුෂයන් වෙන්න බෑ. එහෙම නැති මේ සමාධි වැඩි වෙන සත්පුරුෂයද සත්පුරුෂයද? අසත්පුරුෂය. ඊළඟට සත්පුරුෂයාගේ ස්වභාවය මේ සූත්‍රයේ පෙන්නනවා කිසි මොහොතක අනුන්ගේ අකුණ කතා කරන්නේ නැහැ සත්පුරුෂයා. ඇත්තට එහෙම මිනිස්සු ඉන්නවා සමාජයේ. එහෙම අනුන්ගේ අකුණ කතා කරන කතිය අඩුයි. ඊළඟට කවුරු හරි කෙනෙක් කිව්වොත් අහවලා මෙහෙ වැරදි කරන කෙනෙක් කියලා එතකොට කියන්නේ ඌ ඔහොම තමයි පොහොතුන් ගතියනේ ඒවා අපි වළක්ව ගන්න බලමු. අපේ අතිමුත්තු වගේ වර්ධ වෙලා තියෙනවනි කියලා අර ටිකක් සමනය කරනවා. ඒ සත්පුරුෂයාගේ හැටි. හැබැයි සත්පුරුෂයා නිතරම අනුන්ගේ ಗುಣ කතා කරනවා. ඒකට හරි කැමතියි. නිතරම අනුන්ගේ ಗುಣ කතා කරන සත්පුරුෂයා කැමතියි. ඒ සත්පුරුෂ ලක්ෂණ. ඊළඟට සත්පුරුෂයාගේ ස්වභාවයක් තමයි නිතරම අනුන්ගේ ಗುಣ කතා කරන්න බොහොම කැමතියි. කවුරු අහුවොත් ගුණයක් පිළිබඳව අහවල් කෙනා මෙහෙම ಗುಣ තියෙන කෙනෙක් නෝ නේද කියලා අහුවොත් සත්පුරුෂයා හරීම සතුටෙන් නොසඟවා කෙනෙකුගේ ගුණ කතා කරන්න කැමති කෙනෙක්. ඒ සත්පුරුෂ ලක්ෂණ. එහෙමනම් පින්නතුනි මෙන්න මේ අසත්පුරුෂයාගේ සත්පුරුෂයාගේ ස්වභාවය දැනගෙන බොහෝම ගෞරවයෙන් ඒ කල්යාණ මිත්‍රාවෙන් කරගෙන අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය අපේ ජීවිතේ ලබා ගන්න ඕන. එහෙම වුණොත් තමයි අපට මේ ධර්ම ගමන යන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව නම් කවදාවත් මේ ධර්ම ගමන යන්න බෑ. පිනතර මතක ඇතිනේ. අනන්ත මාහිමියන් වහන්සේ විවේකී වැඩ ඉන්නකොට උන්වහන්සේට අදහසක් පහළ වුණානේ. මේ ශාසනයෙන් භාගයක්ම අඩක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එද මතක් කළා ස්වාමීනි මට මේ කිවින්නකොට මෙහෙම හිතුණා. මේ ශාසනයෙන් භාගයක්ම අඩක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. බුදුරජාණන් වහන්සේලායි වදාලේ අඩක් නෙවෙයි භාගයක් නෙවෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් වටින දෙයක් ඇත්තටම නෑ පින්නතුනි. ඒක අපි නිතරම හිතට ගන්න ඕන. එහෙමනම් මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අපි හොඳට මෝරන්න ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් හොඳට මෝරන්න ඕන. මේ පළවෙනි කාරණේ. දෙවැනි කාරණේ තමයි සීලෙන් මෝරන්නට ඕන. සීලවන්තකමත් ඕන. දාත කාලේ අලුත් දේශනාවල් ඇහෙනවා. සීලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සීලෙන් සෑහීමකට පත්වෙන එකක් නෙවෙයි මේ ශාසනය කියලා එහෙම කියනවා. ඒක සැබෑව. සීලෙන් කෙලවර වෙන්නේ නැහනේ. ප්‍රඥාවෙන්ම තමයි කෙලවර වෙන්නේ. නමුත් මේ ගමන යන්ත ඒකාන්තයෙන් සීලය අවශ්‍යයි. මේක රතවිනේද සූත්‍ර දේශනාවේදී හොඳට පැහැදිලි වෙනවානේ. සත්‍ය විසුද්ධියේ ගමන් කරන්නේ නැතුව කෙනෙකුට යථාර්ථය දකින්න බෑ. එහෙනම් ඒකේ පළවෙනි පඩිය තමයි සීලය. විසුද්ධි හතේ පළවෙනි විසුද්ධිය සීලය. සීලය නැත්තම් චිත්ත විසුද්ධියට යන්න බෑ. එහෙනම් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පටපදා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය මේ විදිහට පිළිවෙලින් ගමන් කළා තමයි අමාමහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. එහෙමනම් පින්නතුනි පළවෙනි පඩිය තමයි සීලය. සීලය ඕන නැත්තම් බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ධ 84000න් ධර්මස්කන්ධ 21000ක්ම මිඩංගු කරමින් විනය පිටකයක් දේශනා කරන්නේ ඒක අපි හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ දේශනා කළේ විනයක් නැතුව අපට සමාධි ප්‍රඥාව වලට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සීලය කියන එක අත්‍යවශ්‍යයි. සීලෙන් මුත්තට මෝරන්න ඕන. ඒතර සුසිල්වත් බව කියලා කියන්නේ ඇත්තටම අපි රකින්න ශික්ෂාපදට ආරක්ෂා කිරීමක් සීලයක්. ඒක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයනේ. ඊළඟට පිනතුන ඉන්ද්‍රිය සංවර සීලයක් අත්‍යවශ්‍යයි. ඇස, කන, නාසය, දිව ඊළඟට මේ කය මේ චිත්ත මේකින ආයතන හයත් රැක ගැනීම අත්‍යවශ්‍යයි. ඒකට ශික්ෂාපද නැහැ. දැන් මේ අසකරණාශේ දිව ශරීරයේ මනස ආරක්ෂා ශික්ෂාපත් තියෙනවද? නැහැ. ශික්ෂාපද දාලා එහෙම ආරක්ෂා කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. එහෙමනම් ශික්ෂාපද වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක මතක තියාගන්න ඕනේ. ඒක එහෙම කරන්න බෑ. ශික්ෂාපද වලින් බෑ. එහෙමනම් පින්නතුනි ඒ ආරක්ෂා කරන්න තියෙන සිහි නුවණ දෙක. සිහියයි නුවණයි දෙක හොඳට දියුණු කරන්න ඕන. එතකොට තමයි ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරන්න ලැබෙන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන අත්‍යවශ්‍ය සීලයක්. ඇතුළ කුණු වෙලා පිට ආරක්ෂා කළ වැඩක් නැහැ. අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා හිතමු. වරකම් කරන්නේ නැහැ, කාම වර්ධය හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ, මත්වතුර බොන්නේ නැහැ. ඔය ටික ආරක්ෂා කරනවා කියමු. කවතක් සිර කරනව නෙවෙයි. හැබැයි ඒව ආරක්ෂා කරන ගමන් ඇහෙන් රූප බලබලා කෙලෙස් වකුරවනවා නම් කනෙන් ශබ්ද අසහසා කෙලෙස් වකුරවනවා නම් නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වගුරුවනවා නම් දිවෙන් රස විඳ විඳ කෙලෙස් වගුරුවනවා නම් කයෙන් පහත විඳ විඳ කෙලෙස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙනවද කියලාවත් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ පරිපූර්ණ සීලයක් නෙවෙයි එහෙමනම් පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍යයි. එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා වෙන්නත් ඕන ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා වෙන්නත් ඕන. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රති සංසිද්ධ සීලය කියන මේ සීල් දෙකක් ආරක්ෂා වෙන්නට ඕන. ජීවිතාව උදර පිරිසිදු වෙන්න ඕන. ගිහි පැවිදි කාගුණක් ඒක සීලයක් ඊළඟට පින්නතොනි ප්‍රත්‍ය සංසිචීලය අවශ්‍යතාවය සලකලා ප්‍රත්‍යක්ෂා නුවණින් ජීවපසේ පරිභෝග කරන්න ඕන. විශේෂයෙන් පැවිද්දන්ට තියෙන සීලයක්. ගිහයට උනත් කෙලස් අඩු කර ගන්න අවශ්‍යතාවය සලකලා දේවල් පරිහරණය කරන්න පුළුවන්. ගාන්තවාද ධර්මයක් නෙවෙයි. එන්න සිවුරේ අවශ්‍යතාවය අපි සලකන්න ඕන සිවුර පොරවනකොට. නැත්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුගෙන් නැත්සෙන් සලංගෙන් විචකෝර සර්පාදීන්ගෙන් කොටින්ම ලැජ්ජයෙන් වසා ගන්න මේක පොරවන්න වෙන දෙයක් නෙමෙයි. ප්‍රසිද්ධ වෙන්නවත් කැප නිකම් මේ කැපිලා පේන්නවත් නෙවෙයි. ආහාර ටික වන්දන කොටත් එහෙමයි. මා මේ ආහාර ටික වන්දනන්නේ මදේ වඩන්නවත්, නැක තර කරගන්නවත්, අඩු තැන් පුරවන්නවත්, ලස්සන වෙන්නවත් වෙන වෙන දෙයකට නෙවෙයි. මම මේ ජීවිත යාත්‍රාව ශරීර කූඩුව පවත්වා ගන්නයි මම මේ ටික ගන්න. අන්නේ සංකල්පය අපේ සිත් තුළ තියෙන්න ඕන. ඒ සංකල්පය අපේ සිත් තුළ නැත්තම් අපිට පින්නතුනේ ඒක අපොච්චතර අපිරිසුදුවක් තියෙනවා. එහෙනම් අවශ්‍යතාවයේ සලකලා දේවල් පරිහරණය කිරීම ප්‍රත්‍ය සම්මිශ්‍ර සීලය. එහෙනම් මේ සීලය කියන එක හරියම වටින දෙයක්. ඒක අපේ පින්නතල මතක තියාගන්න. බලන්න අර මහා ශිව කියන ස්වාමීන් වහන්සේ. මහා ශිව හාමුදුරුවෝ මහා දක්ෂ ගුරුවරේ. ගෝලෝ 30000ක් හිටියා. බොහොම සීලවන්තයි. දවසක් මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝඩු 30000ටම කමඨහනක් කියලා දුන්නා. භාවනා කරන්න ආරම්භනා. ඒ 30000ම හොඳට පාරමී පුරාගෙන ආපු අය ඒ කමඨහන අරමුණු කරගෙන භාවනා කළා ඔක්කොම රහත් වුණා. එක ශිෂ්‍යෙක් බැලුව අපේ ගුරු දෙවියන් වහන්සේ තාම කෙලෙස් සහිත කෙනෙක්ද? බලනකොට ඔව් තමන්ට මහ පොළොව වගේ පිහිටවිච්ච ගුරුවරයා තාම කෙලෙස් සහිතයි. පත්කඩේ දාලා වැඳලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගෙන් කමතහන් අරගෙන ඔබ වහන්සේගෙන් මහානකම අරගෙන ඔබ වහන්සේගෙන් ධර්ම ඉගෙනගෙන අපි ඔක්කොම රහත් වෙලා ඉන්නේ. ඔබ වහන්සේ තාම කෙලෙස් සහිතයි. ඒ වෙලාවේ මේ හාමුදුරුවනේ මං කොහොමද රහත් වෙන්නේ මට කොච්චර වැඩ තියෙනවද මට විවේකයක් නෑ බණ කියන්න ඕන පන්සල් හදන්න ඕන ගෝලයන්ට උගන්වන්න ඕන මු කියාගෙන කියාගෙන කියාගෙන ගියා රහත් වෙච්ච ගෝලයා බොහොම ගෞරවනීය ස්වාමීන් මැරෙන්නවත් වෙලාවක් තියෙනවාද කියලා අන්න ඒ වෙලාවේ තමයි සිහිය ආවේ මගේ මේ රහත් වෙච්ච ගෝලයාගේ වචනේ අතහරින්න ඕන නෑ කියලා කැලේකට ගියා භාවනා කරා හැබැයි හිතාගෙන කිව්ව එක දවසින් එනවා කියලා ඒ තරම් දක්ෂයිනේ අනේ මාස 3ක් භාවනා කළා නැහැ. ඒක අවුරුද්ද වුණා, අවුරුද්ද දෙක වුණා, ඔය විදිහට අවුරුදු 30ක් වෙනකම් භාවනා කළා. දැන් හාමුදුරුවෝ වයසත් එක්ක. එච්චර ධර්මයේ දන්න ත්‍රිපිටක දර මේ හාමුදුරන්ට රහත් වෙන්න බැරි වුණා. දවසක් පොයේ දවසේ පුරපක්ෂේ හඳ පායාගෙන එනවා. උන්වහන්සේ හඳ දිහා බලාගෙන ඉන්න සක්මන කෙළවරට වෙලා. උන්වහන්සේ දකිනවා හඳේ යම් යම් කඳු වගේ අදත්වේ හාවු වගේ පේ හාවෙක් වගේ පේන්නේ. උන්වහන්සේ දැක්ක මේ හඳේ තියෙන පැල්ලම. උන්වහන්සේ බැලුවා මගේ ජීවිතෙත් ඒ වගේ පැල්ලම් තියනවාද? අනේ බන්නකොට දැක්කා ජීවිතේ පැල්ලම් නැහැ. කියන්නේ සීලය අපිට සුදු නැහැ. සීලේ සමාධියට හේතු වුණා සමාධිය ප්‍රඥාවට හේතු වෙලා මේ මොහොතේම සෞඛලසුන්නසා මහරහත් භාවයටපත් වුණා. බලන්න. අවුරුදු 30ක් භාවනා කළවත් නිවන් දකින්න බැරි වුණා. හැබැයි තමන්ගේම සීලය මෙනෙහි කරලා උන්වහන්සේට රහත් වෙන්න පවා පුළුවන්කම ලැබුණා. එහෙනම් මේ සීලය කියන එක අව탁සියර කරන්න එපා. ඊටාම වැදගත් දෙයක් මේ ශාසනය. සීල සමාධි ප්‍රඥා. සීලය මෝරන්න ඕන. තුන්වෙනුව පින්නතුනේ දස කතාවත්වයෙන් මෝරන්න ඕන. දස කතාව කියලා කියන්නේ අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඔන්න කතා 10. කතා දහය ඕක. එතකොට අල්පේක්ෂ කතා කියන්නේ අල්පේක්ෂතාවයේ පිළිබඳව නිතර නිතර කතා කරනවා. කියන්නේ සෑහළු ප්‍රවත්ම පිළිබඳව. ඒ පිළිබඳව අපි නිතර නිතර කතා කරනකොට වෙනස් මේ පැත්තට අපි හැරිලා යනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. දැන් බලන්න අපි විතරම විවසීම ගැන කතා කරන අපි නිතර විවසන්න පුරුදු වෙනවා. අපි රාග නිෂ්ක්‍රදයක් නිතර නිතර කතා කරොත් අපේ හිත රාගයෙන් පිට වෙන්නේ නැහැ. අපි නිතරම තරහෙන් ද්වේෂයෙන් කතා කරන්න පටන් ගත්තොත් අපේ හිත දේශ බරිත හිතක් වෙන්නේ නැහැ. වෙනවා. දේශේ පැත්තට යන්නේ. අන්න ඒ වගේ තමයි අපි නිතර නිතර අල්පේච්ඡතාවය සැහැල්ලු පැවැත්ම පිළිබඳව කතා කරනකොට අපේ පැත්ත රැඳිලා එනවා. අල්පේච්ඡ කියන වචනේ ඇහෙනකොටම සමහර හිතන්නේ ඕක හාමුදුරුවන්ට ඕක අපට නෑ. නෑ පින්නතුළු ගිහි ජීවිතේ වුණා අල්පේච්ඡතාවය හොඳට පුරුදු කරගත්තොත් පුදුමාකාර සනසිල්ලක් තියෙනවා. සාන්දෘෂ්ටිකෝ. ඔය දුප්පලඳුණත් බලන්න. මහා ගොඩක් ගොඩ ගහගෙන ඉන්න කෙනෙක්. ඇඳුම් 30ක් 40ක් තියෙන කෙනෙක්. ඇඳුම් 10ට බත්තර බලන්න සැනසෙල්ලක් නැද්ද කියලා. සැනසෙල්ලක් තියෙනවා. එහෙනම් මේ අල්පේච්ඡතාවය කියන එක හරි වටිනා දෙයක්. අන්න ඒ පිළිබඳව අපි කතා කරනකොට අපි හැරිලා යනවා ඒ පැත්තට. සන්තුට්ටි කතා. සන්තුට්ටි කියලා කියන්නේ මොකක්ද? ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කෙරෙන කතාව. සන්තුෂ්ටි. ලැබිච්ච දෙයකින් සතුටු වීම සන්තුෂ්ටි කතා. මේක පින්නතොලි අපේ ලාංකීය අයට ගොඩක් අඩු දෙයක් මට හිතෙන්නේ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බෑනේ. සන්තුෂ්ටි පරමන් දනක් කියලා දන්නේ. තමන්ට දේවල් තියෙනවා. ඒවා තියාගෙන නොලබිච්ච දේවල් ගැන කම්පා වෙමින් එක තමයි ස්වභාවය. කිහිමන එක මහ මෝඩ වැඩක්. දැන් පැවිද්දෙකුට උනත් ලැබෙන පින්නපාතයකින් ලැබෙන ජීවරයකින් ලැබෙන සේනාසනයකින් ලැබෙන ගිලම්පසවකින් සතුටු වෙන්න බැරි නම් මොකද වෙන්නේ? ඒ සතුට නැත්තම් අවිච්ඡේදීකින් සතුට වෙන්න බැයි නම් එයාගේ මහානකම අසාර්ථකයි. දැන් බලන්න අපි උපසම්පදා විච්ච ගමන් අපිට දෙන අවවාදය තමයි ලැබෙන සිවුරකින් සතුට වෙන්න ඕන. ලැබෙන පින්නපාතයකින් සතුට වෙන්න ඕන. ලැබෙන සේනාසනයකින් සතුට වෙන්න ඕන. ලැබෙන ගිලම්පස බෙහෙත් හේතුලින් සතුට වෙන්න ඕන. මේක හරියම වටිනවා. දැන් ආර්ය වංශ ප්‍රතිපදාවේ උගන්වන්නේ ඕකනේ. මහා ආර්ය වංශ දේශනාව කියන ලොකු දේශනාවක් එළිවෙනකන් දේශනා කරා. ඒ කියන්නේ මේ ලැබෙන සිව්පසෙන් සතුට වෙන්න. සන්තුෂ්තිය. අද ගොඩාක් අයට පින්නතර මේක නැහැ. Tamanට ගයක් තියෙන ඒ ගෙදර ඉඳගෙන වෙන කෙනෙකුගේ ගයක් ගැන හිත හිතා දුක් වෙනවා. තමන්ට වාහනයක් තියෙන ඒ වාහනේ යන ගමන් පාරේ තියෙන වාහන ගැන තමයි හිත ඔළුවේ තියෙන්නේ. ඒ කියන්නේ ලැබිච්ච දෙයකින් සතුට වීමක් නැහැ. එහෙනම් මේ නිවන් මගට මේක හරි තීරණාත්මක සාධකයක්. අන්න ඒකට කියන සම්පූර්ණ කතා. ඊළඟට පවිවේක කතා. විවේකයේ පිළිබඳව අපි නිතර නිතර කතා කරන්න ඕනේ. විවේකයේ කියන එක තීරණාත්මක සාධකයක් ඇත්තට මේකක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආනාපානස දේශනා ආදී දේශනා දේශනා කරන්න කලින් උන්වහන්සේ වදාරන්නේ අරඤ්‍යගතෝවා රුක්මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා මේ වැඩි කරගන්න නම් එක්ක අරඤ්‍යකට යන්න නැත්නම් රුක්මූලයකට යන්න නැත්නම් ශුන්‍යාගාරයකට යන්න එහෙම තමයි කියන්නේ. ඒ තරම් විවේකයේ වටිනවා. එනිසා අපේ පින්නතුලට ටිකක් මේක නොහුරුයි නොපුරුදු වෙන්න පුළුවන්. නමුත් විවේකයේ කියන එක හොඳට හදාගන්න ඕන සනසිත හදාගන්න. පවිවේක කතා, කාය විවේකේ හදාගන්න ඕන. තනියම හොඳකලාව. gedara dure ඉන්නවා, ටිකක් සක්මන් කරනවා, පොතක් පතක් බලනවා. මේ විවේක හදාගන්න. චිත්ත විවේක භාවනා කළා, චිත්ත විවේකේ හදාගන්න. උපටිවිවේකී කියලා කියන්නේ නිවනට කියන නමක්. මෙන්න මේ විවේකයේ පිළිබඳව නිතරතර කතා කරන්න ඕනේ. ඊළඟට අසංසාරකගත සංසාරක වලින් තොර වෙඳීම පිළිබඳව කියන කතාව. ඔය දස්සන සංසාරක, සවන සංසාරක, සම්මුල්ලාභ සංසාරක. ඊළඟට සම්භෝග සංසාරක, කාය සංසාරක මේ සංසාරේ බැඳී දකින්න ආසයි කතා කරන්න ආසයි අල්ලාහ් සල්ලාහ් දෙන්න ආසයි තමන්ගේ ආදරය කරන අය දීපු දේවල් පරිභෝග කරන්න ආසයි ඒවා ටික ටික ඇබ්බැහි අඩු කර ගන්නවා ඊළඟට පින්නතුනේ සීලය පිළිබඳව කතා කරන්න ඕන සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා අන්න බලන්න එතකොට අපි මේවා පිළිබඳව කතා කරන්න ඕනේ. ඊළඟට අපි දැන් මුලින් කියපු සීලය ගැන. ඒක අපි නිතර කතා කරන්න ඕනේ. අද අපි සීලය ගැන කතා කරනවට වෙන්නේ. සමාධිය ගැන කතා කරන්න ඕනේ, ප්‍රඥාව ගැන කතා කරන්න ඕනේ. කොටින්ම නිවන ගැන අපි කොච්චර කතා කරන්න ඕනේ. නිවන් සප ලැබේවා කියනකොට සාදු සාදු කිව්වා කියලා බෑ. නිවන කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ දස කතාවක් තුලින් හොඳට මෝරන්න ඕන. ඊළඟට වීරිය මෝරන්න ඕන. ප්‍රඥාව මෝරන්න ඕන. වීර්ය හොඳට ඇති කරගන්න ඕන. වීර්ය නැතුව අපිට මේ ගමන යන්න බෑ. ඉතින් ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. ඒතර දැන් කරුණු පහ පින්නතොත් දැන් මේ කාලෙට වේගින් යන නිසා ඒ කරුණු පහ මතකයි නේද? මොනවද? කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්න ඕන, සීලයෙන් මෝරන්න ඕන, දස කතාවත්වයෙන් මෝරන්න ඕන, වීරියෙන් මෝරන්න ඕන, ප්‍රඥාවෙන් මෝරන්න ඕන. මේ කරුණු පහ මෝරලා ඊළඟට තියෙන වැඩ හතරක්. කරුණු හතරක් දිනු කරන්න ඕන. මොනවද ඒ හතර? අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුක්කතාය ඕන්න වැඩේ ඕ ටික කරගන්න පුළුවන් නම් යාට සැලසිලා හදාගන්න පුළුවන් මොනවද අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ආලය බැඳීම රාගය කෙලිම කාමච්ඡන්දය කියලා ගමුකෝ නිවරණයක් හැටියට පින්නතුනේ මේ පංචකාමයේ තියෙන බැඳීම ඡන්ද රාගය මේක අඩු කර ගන්න ඕනේ මේක අකෝචර භූමියක් මේ කාමච්ඡන්දේ නසන්න තියෙන හොඳම ඖෂධය පින්නතර ගන්නවා කායගත සතිය නත්ථේතාදි සම්මිත්තං යතා කායගත සතිය රාග ප්‍රහාණයට අසුබ භාවනාව තරම් දෙහිතක් නම් නැත. එහෙනම් මම දැන් අසුබේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. පින්නතර දන්නවා දෙතිස් ගුණ ප්‍රාරම්භ කරගෙන මේ කෙස්ලොම් නියදත් සම්මස්සාදී මේ දෙතිස් ගුණ ප්‍රාරම්භ කරගෙන අපිට පුළුවන් මේ අසුබේ වඩා. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බකාදි වශයෙන් මృత ශරීරයක් අල්ලගෙන ඒකෙට එන වෙනස්කම් දිහා බලාගෙන අපිට පුළුවන් ඒකාන්තයෙන්ම අසුබේ වඩන්න. අසුබේ. එතකොට මේ අසුබ භාවනාව ද බොහෝ දෙනෙක් හිතන්නේ ඒතර කියායට ගැලපෙන එකක් නෙවෙයි කියලා ඒක තනි කර මිත්‍යාවක්. ඒ පින්නතුලාට ඉතාම හොඳට ගැලපෙන රාගේ දුරු කිරීම පිණිස උපකාර වන ඉතාම වටිනා භාවනාවක් තමයි අසුභ භාවනාව. ඔන්න දැන් බලන්න. අර කරුණු ටික හොඳට මේරුවා ඊළඟට ඔන්න රාගේ නැති කරන අසුභිය පුරුදු කළා. ඊළඟට ද්වේෂය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි ගැටීම. ගැටීම නැති කරන්න පින්නතුනි අනිවාර්යෙන් මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ ඉවසීම. ඉවසීමේ තියෙන වටිනාකම නිතර නිතර හිතන්න ඕනේ. කන්ති පරමන්තපෝ ඉවසීම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන පරම සීලය. බලන්න. කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් යහපතක් නෑ. කන්ති බලම් බලානිකා. ලෝකයේ තියෙන ලොකුම බලෑලිය තමයි ඉවසිය. එහෙමනම් මේ මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕන. දැන් පින්නතර ධර්ම ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ දානාන් සංස් පැහැදිලි කරනවානේ. නැත්තම් මේ ශාසනයේ තියෙන කුසල කර්මයන් විපාකවල ශක්තිය පැහැදිලි කරපු තැන තියෙනවා. එක අවස්ථාවක් වෙනතුරට මතකයි සෝහාන් පුජ්ජිලු සීලක දෙන දාණයට වඩා එක සකදාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේට සියක් නමකට වඩා අනාගාමින් වහන්සේ නමකට අනාගාමින් වහන්සේට සියක් නමකට වඩා රහතන් වහන්සේට. රහතන් වහන්සේලා සියක් නමකට වඩා පසේ පුදුරජන් වහන්සේ නමකට. පසේ පුදුරජන් වහන්සේලා සියක් නමකට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේ දෙන දාමේ මහත්ඵලයි. ලෞතර බුදුරජාණන් වහන්සේලා සියත් නමකට දෙන දාමයට වඩා කෙනෙක් හදවතින් තෙරුවන් සරණ යනවා ඊට වඩා මහත්. ලෞතර බුදුරජාණන් වහන්සේලාට දෙන දාමයට වඩා මහා සංඝයා උදෙසා යමක් පූජා කිරීම මහත්ඵලයි. මහා සංඝයා උදෙසා දානයක් දෙනකොට සංඝයාට කුටිසේනාසනයක් පූජා කරන එක මහත්ඵලයි. සංඝයාට කුක්ෂේනාසනයක් පූජා කරනටත් වඩා පින්නතුනි මොකද්ද මහත්ඵලවන්නේ සංඝයාට කුක්ෂේනාසනයක් පූජා කරනවට වඩා මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා හදවතින් තෙරුවන් සරණයි තෙරුවන් තරණ යෑමටත් වඩා තෙරුවන් තරණ කියලා සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. එහෙම සිල් ආරක්ෂා කිරීමටත් වඩා එක මොහොතක් මෛත්‍රිය පුරුදු කරන එක මහත්ඵලයි. මෛත්‍රිය ප්‍රගුණ කරන එකටත් වඩා අනිසඤ්ඤා වඩන එක මහත්ඵලයි මහාන සංසයි කියලා පෙන්වලා තියෙනවා. ඒක බලන්න අපි පොඩි පින්කමක් හැටියට සැලකෙන මෛත්‍රිය පින්නතර මේ ශාසනයේ තියෙන අනිත්‍ය සංඥාවෙන් පස්සේ තියෙන ඉහළම කුසලය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩම්මල මහදන් දෙනවට වඩා එක මොහොතක් මෛත්‍රිය වඩන එක මහත්ඵලයි. එහෙනම් ගැටීම නවත්තන්ට මෛත්‍රී පුරුදු කරන්න ඕන. ඊළඟට පින්නතුනි යථාර්ථය දකින්න අවශ්‍ය දෙයක් තමයි සමාධිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ සමත විපස්සනා හැටියට සමාධිය අපට උගන්වලා තියෙනවා. සමාධින් වික්‍රේ භාවේත සමාහිතෝ යථා භූතං පදානාති. මහන්නේ සමාධිය දියුණුකරනද සමාධිමත් හිතකට තමයි යථාර්ථය දකින්න පුළුවන්. එහෙනම් උන්වහන්සේ වදාරනවා ආනාපානසති භාවයේ තබ්බා විතක්ත සමුච්ඡේදය. විතර්ක නැතිකරන්න මොකද කරන්නේ? කියන්නේ හිතේ පහළ වෙන එක එක එක එක එක සිතුවිලි නැති කරන්න මොකද කරන්න ඕනේ? නැති කරන්න පින්නතුනි සමාධිය ඇති කර ගන්න ඕනේ. ආනාපාන සති වඩන්න ඕනේ. මේ හුස්ම රැල්ල හා සම්බන්ධ වෙන භාවනාව. අද මුළු ලෝකයේම බොහෝම ප්‍රචලිත භාවනාවක් තමයි ආනාපාන සතිය. ඉතින් ලෝ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ඒ ලෞතර අභිසම්බෝධිය පිණිස පාදක කරගන්නේ මේ ආනාපාන සතිය. එහෙමනම් ආනාපාන සතිය වඩනකොට සමාධිමත් කරගන්න පුළුවන් විතර්ක මැඩ පවත් ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අක්ෂිමාන සමුක්කතාය මම කියන හැඟීම නැති කරගන්න ආත්ම සංඥාව ගලව ගන්න අනිත්‍ය සංඥාව වඩන්න ඕන පින්නතුනි අනිත්‍ය සංඥාව තමයි මේ ලෝකේ තියෙන උතුම්ම භාවනාව අනිත්‍යය පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නම් ඊට වඩා බැරි දෙයක් තවත් නැහැ. යථාර්ථය දකින්න එක බොහෝම උපකාරක දෙයක්. අනිත්‍ය සංඥාව. ඉන්සා අනිත්‍ය සංඥාව වඩන්නත් පුරුදු වෙන්න ඕන. අනිත්‍ය සංඥාව වැඩිමෙන් අපිට මහ සැනසෙල්ලක් හදා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා. ශීශාන කුව්‍යෝ හරකගේ පැත්තට ගවයාගේ පැත්තට නගුල සම්බන්ධ කරලා ගොවියා අර මඩට උඩ ගහලා ඒ උඩ පාංගන ඉන්නකොට අර වල් පැලෑටිත් එක්ක ගොවිය හරකා ඇවිදිනකොට අර වල් පැලෑටිත් එක්ක මුදින්ම ගැලවෙනවා මඩේ තියෙන වල් පැලෑටි අන්න ඒ වගේ කියනවා අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් මුදින්ම ගැලවිලා යනවා එහෙමනම් මෙන්න මේ ටික තමයි වැඩ පිළිවෙල වෙන දෙයක් නෑ. මොනවද වැඩ පිළිවෙල? පින්නතුනි රාගය නැතිකරන්ද අසුබය පුරුදු කරන්ද දේශය නැතිකරන්ද මෛත්‍රිය ප්‍රගුණ කරන්ද විපස්සකම නැතිකරන්ද ආනාපාන සතිය ප්‍රගුණ කරන්ද මම කියන සංඥාව නැතිකරන්ද අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේ. මේ වැඩ ටික කරන්න පුළුවන් නම් ඒකාන්තයෙන්ම අපේ ඉලක්කය සපුරා ගන්නට අපට අවස්ථාව ලැබෙනවා. උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගාම හිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ත සාසනං තිරං රක්ඛන්ත දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති